දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යන්නේ අනුපස්සෙනි භාවනා වැඩමුළුව. එහෙම නේද? ඉතින් අපි අද පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි සතිವಾರයේ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම මතක් කරන්න කැමතියි අපි මේ වෙනකොට ධර්ම භාවනා වැඩමුළුවට වැඩ පැමිණිච්ච වැඩම කළ සියලු දෙනාටම නිස්සාරණ වනේ වෙනුවෙන් සත්කාර තුනක් කියලා තියෙනවා. එකක් තමයි කමඨහන් උපදේශ අහන්න ලැබිලා තියෙනවා. අහන්න සලස්සලා තියෙනවා. දෙක ඒ ගිහි යත්තන්ට උපෝසත අටාංග සීලේ සමාදන් කරවලා තියෙනවා. ඒ වගේම මේ වැඩමුළුව පවත්වන වෙලාවට නිස්සාරණ වනේ සහ වැඩමුළුව සම්බන්ධ නීති රීති රෙගුලාසි විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් අර අලුතෙන් වගේ ආපු ඇත්තන්ට මේ කමඨාන් දේශනාව සමහර විටක අංග සම්පූර්ණ වැටහීමක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ සමාදන්ව රකින්න අටසිල් කියන්නේ මොනවද? ආදි වශයෙන් සිල්පදවල තියෙන තමන්ගේ වගකීම් භාරය තේරෙන්නේ නැතිකම තියෙන ඉඩ තියෙනවා. ඒ වගේම වැඩමුළුවක අපි 50ක් විතර එකතුලා කටයුතු කරනකොට එකිනෙකා කෙරෙහි අපි පැවතිය යුතු ඇවතිය යුතු ඇවතුම් පැවතුම් සම්බන්ධ අපි දාලා තියෙන විවස්ථා සමහරකට කරදරකාරී වෙන්න ඉඩ තියෙනවා නැත්නම් නොයට එන්න ඉඩ තියෙනවා. ඉතින් මම කියනවා ඒවා සම්බන්ධයෙන් කිසිම වෙලාවක කිසිම කෙනෙක් තව කෙනකින් අහන්න යන්න එපා. අහනවා නම් මේ ධර්ම සාකච්ඡාවයකට පදනමක් කරගන්න යම් ඊට අමතරින් යමක් දැනගන්න ඕනේ නම් ඒ වැඩමුළු සංවිධායක ඇර මේ එක එකනා එක එකනට උපදෙස් දෙන්න යන්නත් එපා අහන්නත් එපා ඒක දෙපැත්තටම කරදරයක් වෙනවා. ඒ නිසා මම මේ ධර්ම සාකච්ඡා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල හඳුනා දීමිති මතක් කරනවා. අපි අපේ භාවනාව කරගෙන යනකොට මතුවෙන කමඨහන සම්බන්ධ ප්‍රශ්න තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ප්‍රශ්න අපි එකතුව සාකච්ඡා කරනවා. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව කල්ැතුව ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. දෙවෙනි එක තමයි සභාවට මත ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අර ලියලා තියෙනකොට ඒක කියවනකොට ඒක ඒ මයික් එකට කතා කරන නිසා වාර්තාගත වීම අංග සම්පූර්ණ සිදු වෙනවා උත්තරීත් වාර්තාගත වෙනවා. නම් සභාවේ කවුරු හරි කතා කෙරුවොත් මගේ කටහඬ වාර්තාගත වෙනවා ප්‍රශ්නේ වාර්තාගත වෙන්නේ නැති නිසා වැඩමුළුවට සම්බන්ධ නොවි මේවට අහුම්කම් දෙන්නේ නැත්තන්ගේ පොඩි ඉල්ලීමක් තියෙනවා. සභාවේ කතා කරන එකටත් මයික් එකට කතා කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒකටත් සූදානම් කරමු මයික් එකක් තියෙනවා කාට හරි ප්‍රශ්නයක් ප්‍රකාශයක් මාතෘකාවක් මතු කරලා දෙන්න ඕන කරුණාකරලා අපිට අත උස්සලා සංඥාවක් කරන්න. එතකොට මේ මයික් එකට කතා කරනකොට මයික් එක තියෙන්නේ බැටරි ආරසා කරන්න ඕන නිසා ක්‍රියා විරහිත කරලා. ඒ වෙලාවේදී ඒ මේ ක්‍රියාවත් කරගන්න ඕනේ ක්‍රියා කරලා මෙහෙම තට්ටු කරලා බලන්න ඒක සද්ද ඇහෙනවා කියලා ඊට පස්සේ උගාක් වෙලාට කතා කරනකොට මෙන්න මේ වගේ Tamange කටහඬට කෙලින්ම ඉදිරිපත් කරගෙන කතා කළොත් මේ ශබ්ද විකාශන වයින් දැනගන්න පුළුවන් සද්ද සම්බරව යනවා. උගාක් ලඟ වෙලා කතා කරොත් පුපුරන කටහඬක් එනවා. පැත්තකට වෙලා කතා කරොත් ඇහෙන්නේ නැතු යනවා. මේ මූලික හඳුනා දීමේ වචන ස්වල්පෙන් පස්සේ අපි ලිනිකේ මහත්තයා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න එකක් පස්සේ එකක් සභාවට ඉදිරිපත් කරන විදිහට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෑ භාගයක පමණ සක්මන කරමින් සිටි අවස්ථාවක එක උපාසිකාවක් පැමිණ හැය මා ගමන් කර මගේ ඉදිරියට ගමන් කළහ. මා වෙන තැනකට ගොස් සක්මන කළහ. මා හොඳ අවධානයෙන් සක්මන කරමින් සිටි අවස්ථාවේ ඇය පැමිණ මගේ අවධානය සියල්ලම දුරු කළහ. මෙවැනි කරදර සිදු නොකරන මෙන් සියලු දෙනාටම අවවාද කරන තේක්වා. ගිය පාර වැඩමුළුවේදී මේකට ලස්සන අවස්ථා ප්‍රස්ථා දෙකක් ලැබුණා. එකක් තිබුණා හතරවෙනි දවසේ වෙනකොට එක්කෙනෙක් වාඩි වෙලා භාවනා කරද්දී උදේ දානේ වෙලාවේ තව කෙනෙක් ඇවිල්ලා පිටරට තියලා දැන් දාන වෙලාව හරි යන් කියලා කිව්වයි කියලා මේ වාගෙම චෝදනාවක් කරා මේවා මාර බලවේග. ඊටාම කලාතුරකින් අපි වේලාවක් අරගෙන ඉන්නේ භාවනා මධ්‍යස්ථානට. ඒ ආපුවාම ඉතින් එක එක ආකාරයෙන් අපට නුරුස්නා දේවල්, නරක දේවල් සිදු වෙනවා. එතකොට හිත නරක වෙනවායි කිය. ඉතින් එදා විස්තර කරනකොට මං කිව්වා මාරයා ඉන්නේ ඉස්සරහින් ඇවිදින කෙනාගේවත් පිටේ අත තියෙන කෙනාගේවත් නෙවෙයි. ඒකට හිත නරක වුණා නම් හිත නරක වෙච්ච මනුස්සයාගේ හිතේ තමයි මාරයා ඉන්නේ. ඒ නිසා හිත නරක නොවෙන විදිහට කටයුතු කරනවා මිස අපිට ලෝකෙට නිවන් දක්වන්න බෑ. ලෝකය විනිගරු කරන්නත් බෑ. සරුවච්චන් වහන්සේ දේශනා කරනවා අහං නාගෝ සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්‍යං තිතික්කි සම්දුස්සීලෝයි බහුජනෝ කියලා. බුදු වුණාට පස්සේ සරුවච්චන් සඳහන් කරනවා යුදට වන් ඇතකුසේ දුන්නෙන් විහිදින ඊතල මම ඉවසා දරාගෙන ඉන්නවා මේ දෙයියට අපෙන වචන අයවසනයි කියලා. බුදුහාමුදුරන්ට කියන දෙහියට හැපෙන වචන ඒකට හේතුවක් වෙනවා බුදුහාමුදුරෝ බොහෝ දෙනා දුස්සීලයි. බොහෝ දෙනා දුස්සීලයි. ඉතින් බුදුජානනාංශයකට කවදාකවත් සැලෙන්නේ නැති නිසා තමයි අපි බුදුහාමුදුරෝ කියන්නේ. ඒ මිනිස්සුන්ට මායя කියලා බුදුහාමුදුරෝ කියන්නේ නමුත් මම මේ කියන කතාව ඉතුරු ජවනිකාව තමයි ඊගාව දවසේ තව කෙනෙක් භාවනා කරනකොට කිව්වා මමත් භාවනා කරලා හිටියා මට හොඳට අරමුණේ හිත පිහිටියා එහිම නිමග්න වෙලා ඉනකොට මට සද්ද ඇහුණා බාධාවක් උනේ නැහැ. ඒ වගේම යම් යම් වේදනා තිබුණා බාධාවක් උනේ නැහැ. කවුද ඇවිල්ලා පිටට තට්ටු කරනවා වගේම දැනුණා මම බැලුවෙත් නැහැ බාධා වුනේත් නැහැ. එතකොට ඒත් බුදුනේ. එතකොට මාරය නැහැ. අර ඉස්සල පිටට තට්ටු කරපු එකනට එතකොටම කේන්ති ගියා චෝදනා කරා එතකොට මාරයා. මේක ගණන් ගන්න නැතුව දිගට භාවනා කරන එකට මාරෙක් නැහැ. ඉතින් ඒක නිසා මේ හැම වෙලාවෙදීම අපි තීරුම් අරගන්න ඕනේ මේ බම්බයක් පමණ පංචස්කන්ධය ඇතුළේ තමයි මේ සීරටම ප්‍රතික්‍රියා මේවට චෝදනා තියෙනවා තියනා තාක්කයි. වනපුගේ පෑදුවා වගේ අපිට හැම තැනම නුරුස්නා ගතියි. ඒවට ප්‍රතික්‍රියා නොකරන ඒවට ගැටුම් ඇති නොකරගණ්ඩයි අපි කටයුතු කරන්නේ. එතකොට එහෙම කරන කෙනා විතරයි අපිට පෙන්ලා දෙන්නේ අපි ළඟ නුරුස්නා ගති තියෙනවායි කියලා. ඒ නිසා ඒ එහෙම කරදර කරන එක්කනට කර්මස්ථානාචාරිවරය කියලා කියන්නේ කියලා තියෙනවා. එයා තමයි ඇත්තටම කමට අහන දෙන්නේ. උඹට පිටට තට්ටු කරුවත් කැඩෙන සතියක් තියෙන්නේ. ඉස්සරහා පාර කවුරු හරි ආවත් කැඩෙන සතියක් තියෙන්නේ. ඕකත් එක්කනම් ගොයියෝ නිවන් දකින්න බෑ. ඊට පස්සේ ඒ විදියට කවදා හරි මේක ධෛර්යයක් කරන භාවනා කරන දාසේ අනිත් දවසේ කවුරු හරි පාට හරස් කැපුවත් පිටට තට්ටු කරත් මට දැන් සතිය කැඩෙන්නේ නැහැ කියන දවසක් එනවා. ඒක මම සාහිතික කරලා කියනවා. අන්න එදාට තේරෙයි එදා පිටට තට්ටු කරනකොට කේන්ති ආවා අද පිට සතු කරන කේන්ති ආවේ නැහැ. එදා මං යන පාර හරස් කපනකොට මට නුරුස්නා ගතියක් ආවා. අද මට එහෙම ගියාට නුරුස්නා ගතියක් එන්නේ නැහැ. අනේ එදාට තේරෙනවා මගේ සතිය දැන් යම් මට්ටමකට ඇවිල්ලා. ඊට පස්සේ ඔක තව මට්ටම් කට්ටයන් දෙක තුනක් පැනනට පස්සේ කවදා හරි තේරෙයි එදා අර මනුස්සයා තමයි මට මයිලඟ තියෙන කැස්සට කැඩෙන සතියක්, මයිලඟ තියෙන පිටතට්ටු කරන කැඩෙන සතියක්, මයිලඟ තියෙන මං ඉස්සර යන පාර යනකොට හැප්පෙන සතියක් කියලා කියලා දුන්නේ මේ මනුස්සයා තමයි. ඉතින් ඒ නිසා මේ භාවනා ගමනේදී අපේ පුදුමාකාර ප්‍රතිශක්තියක් වැඩෙනවා. පුදුමාකාර පෞරුෂත්වයක් වැඩෙනවා. අන්නේ වර්ධනයේ වෙන්න තමයි අපි මේ යෝගාවචරයයි කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නේ. නිසා මේ යෝගාවචරයක් මම ඒ නිසා මං යන පාරේ කවුරුත් ඉන්න එපා, කහින්න එපා, සද්ද කරන්න එපා, මම එනවා කියලා එහෙම කරන්න බුදුහාමුදුරන්වත් බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න සංසාරේ කී සැරයක් අනුගේ මගට පාරට හරස් කපලා ඇද්ද අපි. ඒකයි මේ භාවනා මධ්‍යස්ථානට ආවත් පාරට හරස් කැපෙන්නේ. කරුණා කරලා ඒ ගෙවෙන කර්මයේ මත අලුතෙන් කර්ම රැස් කරන්න විතරක් එපා. ඒ ගෙවිච්ච කර්මයට යන්න අරින්න අලුතෙන් හිත නරක කරගත්තොත් අලුතෙන් සංස්කාර රාශියක් කර්ම රාශියක් ඇති කරගෙන මේ බාහිත්‍රි බුදු ආමතුරු හම්බෙලා ඒ සාසනේ භාවනා කරන්න ගියත් හරස් කැපිල්ලන් එයි. මේවා හේතුඵල ධර්ම මිස ඉස්සරහින් ගිය මිනිස්සයා කරපු වැඩක් නෙවෙයි. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ආව අපි ඒ ඔක්කොම හැලියකුණු නෑඹිලියෙන් වහගෙන වගේ කාගෙන යනකොට මගේ හිත කොච්චර ඔද්දල්ද? මගේ හිත කොච්චර අනුන්ගෙන් අපේක්ෂා කරනවද? ඒ තාක්කල් මේක වනමුකේ පෑදුවා වගේ තුවාලේ සුද්ධකරනද බෙහෙත් දාන්න තුවාලේ සුද්ධ කරපන් රිදෙනවා වගේ තියෙනවා. ඒ නිසා මේ අනුන් හදන එකක් මෙතන නෑ. ඒකෙන් මම කියන්නේ අර කඩ මේ පාටර පැනපු එකන බොහොම යුතුයකමක් ඉෂ්ට කරා සත්පුරුෂයෙක් කියලා. කන පැලෙන්න ගහන්න ඕනේ අහු වුණොත් එතන. අද ඒක නෙවෙයි භාවනාව කියන්නේ. භාවනා කියන්නේ ඒක නෙවෙයි. යා නැති වුණත් එයා කරදර කරත් මම ගමන මම යන්න ඕනේ. ඒ නිසා මේ වැරදි කරන අයට ලයිසන් දෙන්න නෙවෙයි මම කතා කරන්නේ. එයා දැනගන්න ඕනේ මේ මිනිස්සේ ආදී යම්තාක් දුක් විඳලා විඳිනවද මමත් කවදාරි නොදැන හෝ දැනකල මේ පාපේට මම ගියේ සතිය වඩාගෙන යනකොට මට කරදරෙයි ඒ නිසා භාවනා මධ්‍යස්ථාන මේ වවින අනන්තවත් වෙරු නමුත් මතක තියාගන්න වෛරින් වෛරිය සංසිඳෙන්නේ එක පැත්තක් ඉවසන්නු ඉවසන පැත්තේ මේක පෙර ගමනකට මේ අභ්‍යාස පන්තියක් කරගත්තොත් අනිවාර්යයෙන්ම Tamanට දවසක ඒ වගේ දේවල් වලට දැම්මගේ මනස සැලෙන්නේ නැහැ. සැලුණට ඒක මට කරදර වෙන්නේ නැහැ කියන ශක්තියක් ආපු දවසේ තමයි අපිට තේරෙන්නේ. භාවනා නිසා මේ පරියන්කේ සක්මනේ නෙවෙයි. එදින්දා වැඩවල අනුන් එක්ක දක්වන ආකල්පවලත් වෙනසක් වෙන්න ඕන. ඒක නිසා මේ වගේ දේවල් මහා ලොකොට මේ මොකද්ද මේ චෝදනා නඩු කියන ප්‍රශ්නයක් පාඩපත් කරගන්න එපා. මේ අපිට දීලා තියෙන පහසුකම් ටික පාවිච්චි කරගන්න බැරිකම මේ තියෙන්නේ. අර දිග ලියුමක් එවලා තිබුණා. එක්කෙනෙක් ෆෑන් එක හයියෙන් දානවලු අනිත් එකන ඕෆ් කරනවලු. උදේ වෙනකොට මේ මේ අම්මන්ඩිලාගේ වැඩ මේ. ගහ ගන්න සයිස් එකට. එක්කෙනෙක් යනවා ෆුල් ෆෑන් දාන. අනිත් කෙනා කියනවා අනේ යට ඉන්න කෙනාට ඇදුම තියෙනවා පොඩ්ඩක් අඩු කරන්න කියලා. ඒ අඩු කරන. අනිත් කෙනා කියලා ආයෙ දාන. හැබැයි ඉතින් හොඳක් වෙලා තියෙනවා යන දවසේ ඔක්කොම සතුටින් સમાપ્ત වෙලා තියෙනවා. යනකොට සතුටින් මම ඒව වැඩි ගණන් ගන්න යන්නේ. ඉතින් ඕක බත්තරියේ දෙනකන් ගෙදර මහ දෙන්නත් ගහ ගන්නවනේ. ඕක බත්තරේ නෝට ඉවරයි. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ ප්‍රශ්න අපි එකට දවස් හතරක් ඉන්නකොට මේව අමතක වෙන මට්ටමට යනවනම් අපි ආචාර ධර්ම පැත්තෙත්, චෛසික ධර්ම පැත්තෙත් වර්ධනයක් ඇති වෙයි කියලා. ඒ නිසා කවුරුත් වගේ මේකට අවදියෙන් ගතකරනද කිසිම හේතුවක් නිසා මොනම හේතුවක් නිසා හෝ තව කාගවත් මානසිකත්වයට අත තියන්න එපා. සහ ගහනවා. මේ මොකද හැම කෙනෙක්ම ඉන්නේ මේකට බොහොම අමාරුවෙන් අවස්ථාවක් අරගෙන එමෙ බෑ වෙන්න ඉඩ තියෙනවා. අපි නොදැන වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් සමාවිල්ල ගන්න. ඒගොම Tamanට වුණා නම් ඒකෙන් අලුතෙන් කර්ම රැස් නොවන විදිහට මේ පරණ කර්මයක් වෙනවා අපි ඉදිරියට යනවා කියන අර පළල් පුළු පාසය මත නම් අපිට දිගට ගමනක් යන්න පුළුවන් නැත්නම් අපි නුරුස්නා ගති වැඩන්න ඉඩ තියෙනවා නැත්නම් ඒක ගාල්ලට සවුත්තුයි වැඩි. ඒ අර එහෙන් ඇවිල්ලා හිටියා මේ කොහෙද හන්දේසේ කට්ටිය. අහනවා එක පිට එක මෝඩ ප්‍රශ්නයි. ඒ 10යි 15යි 20යි ඊට පස්සේ මොකද අපි ගම යකෝ මේක ගම කණ්ඩෙපා මේ ඇවිල්ලා. උපංගම මගේ ඒ නිසා කරුණාකරලා නිකන් මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපළයි. ඒ නිසා ගම කණ්ඩ යන්න එපා. ඒගොල්ලෝ ණය පිළිම් ගහගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ අවසරයි ඊයේ දිනේදී සක්මන් භාවනා කරන විට පියවර දෙක තුනකට වඩා හිත ඒකාග්‍ර කරගත නොහැකි විය. අද පියවර 10ක් 15ක් පමණ එකක සිටින් පියවර තබන විට සිත විසිරී යයි. සුළු වේලාවකින් සිත විසිරී ගිය බව මෙනෙහි වී සක්මන්ට යොමු කෙලෙමි. අවස්තන විට සිත පිට වී තිබෙන වේලාවට වඩා සක්මන්ට අවධානය යොමුන වරහන් ඇතුළේ පියවර තැබීම කෙරේ සිත යොමු වීම වේලාව වැඩි බව හැඟුණි. වරින් වර මෙසේ මාරු වෙමින් සිදුවේ. බොහෝ අපහසුවෙන් වාර දෙක තුනක් සක්මන ආරම්භයේ සිට අවසාන දක්වා පියවර කෙරේ අවධානයෙන් ගෙමි. එයින් පසු පර්යංකගත වූ විට හුස්ම රැල්ල දෙස අවධානය යොමු කර සිටින විට නොදැනීම නිද්‍රාවටපත් වේ. අපහැදිලි සිහිනද පෙනේ. නැවත සිත පිටත ගිය බව දනි දැනි ගැස්සී ආනාපානයට සිත යොමු වේ. සෑම සක්මන අවසන පරයන්කේදී මෙසේ සිදුවේ. නිද්‍රාවෙන් අපහැදිලි සිහින අතර සිත අතර මං සිත අතර මං වීම වළක්වා ගැනීමට කුමක් අනුගමනය කළ යුතුදයි පහදා දුන මැනවි. සුවපත් වේවා. මේකේ මේ වාක්‍ය දෙකක් තියෙනවා මම කැමති මේ ලියපු කෙනාට ඒක විස්තර කරලා දෙන්න පුළුවන් නම් නැත්නම් සභාවට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක මම හිතනවා කාටත් වගේ සත්‍යයට ඇසරවන්නක් වෙයි කියලා. මොකද සක්මනේ ඉන්නකොට මගේ හිත පිට ගියා කියලා ලියලා තියෙනවා. අන්න මේ පිට ගිය වෙලාවේ Taman ඉඳගෙන නෙවෙයි ඉන්නේ, හිටගෙන නෙවෙයි ඉන්නේ, නිදාගෙන නෙවෙයි ඉන්නේ, සක්මන් කරමින් ඉන්න බවට අවදියක් තිබුණද නැද්ද කියන එක මට දැනගන්න කැමතියි. මේ හිත පිට ගිය වෙලාවෙත් මම ඇවිදින බව දැනමින්ද මේක හිත පිට ගියේ නැත්නම් මම ඉඳගෙන ඉන්නවත් දන්නෙත් නැහැ හිටගෙන ඉන්නවත් දන්නෙත් නැහැ නිදාගෙන ඉන්නවත් දන්නේ නැහැ කියලා සම්පූර්ණයෙන්ම ඉරියව්වටවත් හිත පවත්වා ගන්න බැරි විදිහට හිත පිට ගියාද කියන කාරණාව එලි කරනවා නම් හොඳයි. කැමැතිද ඒ සාකච්ඡාවට ඒ කරුණු ඉදිරිපත් කරන්න. එතකොට ඒක මට ගන්න පුළුවන් පරියන්ක භාවනාවෙත් ඒකම තමයි වෙලා තියෙන්නේ. අරකට කට උත්තරයක් දෙනවනම් මේ නඩුව ගන්නව නැත්නම් නඩුව විශ් කරලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින්වහන්ස අවසරයි. මම කීප වතාවක් සහභාගී වී භාවනා කළයෙක්මි. මම ආනාපාන දෙස බලා හිඳීමයි කරන්නේ. සක්මනේදී එන සමාධිය නිසා ගරුතර ස්වාමින්වහන්ස ආනාපාන සති භාවනාව කරගෙන යන විට ක්‍රමයෙන් හුස්ම තුනී වී එය නොදැනීයයි. ඇත්තටම හුස්ම නොවැටෙන වාසේ දැනේ. යලිත් තප්පර 30කින් පමණ පසු දැනෙන අතර පෙරසේම ආනාපාන සති වඩාගෙන යමි. කීප වතාවක් දැනුණද මෙය පවතින කාලය ඉතා කෙටිය. මෙම හුස්ම නොදැනෙන අවස්ථාව මෙනෙහි කළ යුතුයද? එම අවස්ථාවේදී කුමක් කළ යුතුද යන්න කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. මේකෙදී ඇත්තටම ආනාපානෙ ගත්තත් කොයි වගේ අරමුණක් ගත්තත් ආනාපානෙත් මම ගොඩක් කලකට අපි මේකට සාකි වෙන්නේ පටන් ගන්නකොට හොඳට මම මේ ඉන්නේ වෙන දෙයක නෙවෙයි ආනාපානෙ ඉන්නේ මේ ආස්වාසි මේක ප්‍රස්වාසි නෙවෙයි මේක ප්‍රස්වාසි මේක ආස්වාසි නෙවෙයි කියලා හොඳට කැඳේ ගල බීරුව වගේ තේරෙනවයි කියලා කියන්නේ භාවනාවට හොඳ පසුබිම සකස් වෙනවා අනේ ඒවන්ට මේ පරිච්ඡේද ඥානයක් සහිතව වෙන්කොට හඳුනගන්න ඥානකින් ආනපන දිහා බලන හිටියොත් ඒක සාමාන්‍යයෙන් වෙන්නේ එන්නේ එන්නේ දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බාටපත් වෙනවා කියලා සරුවචන් වහන්සේම දේශනා කළා තියෙනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කිය. ඒක ඉතින් කලාතුරකින් තමයි යෝගාවචරිකොට ඒක ඇහැ ගැහෙන්නේ. එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට අරමුණ එන්නේ එන්නේ සංසිඳනවා. අන්න එහෙම වෙන්න පටන් අරගත්තට පස්සේ ඒකට අනුග්‍රහකරනද මේක තමයි හාරි ක්‍රමය මේක තමයි ඉදිරියට යන්න ඕනේ මේක තමයි සතිය වැඩෙන ක්‍රමය මේක තමයි කෙලස් කැපෙන ක්‍රමය කියලා ඉතාමත්ම කලාතුරකින් තමයි කෙනෙකුට තේරෙන්නේ. උගවදිනක කොකලකොල වෙනව නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා එහෙම නැත්නම් හිත නින්දට වට ගන්නවා නැත්නම් සැක උපදවනවා. ඊට පස්සේ තමයි එන්නේ අතිසූක්ෂම අවස්ථාව. ගොරෝසු දේ සියුම් වෙලා සියුම් එක අතිසූක්ෂම වෙනවා. ඉතින් අතිසූක්ෂම බාටපත් වෙනකොට අර තිබුණු සැක, අර තිබුණු කලකොල ගති තව වැඩි වෙනවා. ඒතියෙදිත් මේ භාවනාවේ දියුණුවක්ය මේක ප්‍රතිපදාවක්ය මේ අඩු වෙන්නේ කෙලෙස්ය කියන එක හොඳට තේරුම් ගත්තා නම් ඉතින් හොඳටම පැහැදිලි මේ ජීවිතයේ හෝ පෙර ජීවිතයක හොඳට භාවනා කරපු කෙනෙක් බව. අපි ගිය පාට ඉස්සල සැරේ මේ ගාල්ලට රැස් වෙච්ච වෙලාවේදී මේකටමයි ධර්ම දේශනාව ගියේ. ඒක අහපු උඟ දෙනෙක් බොහොම ප්‍රශංසා කරා මේ පෙත අපිට පැහැදිලි වුණයි කියලා. දැන් මේ කියන යෝගාවචරත් ඒකෙන් විතර ආනපන ශූම් වෙලා අතිශූම් තත්ත්වයට ගිහිලා තියෙනවා. ඒ තත්ත්වයට යනකම් ප්‍රශංසනීයයි. ඊට පස්සේ භාවනා විසින්ම වර්ග කඩනවා ආය තැම්පත් කරනවා. තැම්පත් වෙන යෝගාවචරය විසින් ආය කඩනවා ආය තැම්පත් වෙනවා. මෙන්න මේ විදිහට ගමන් කරනකොට Tamanට මේ කමඨාන සුද්ධ කිරීම වශයෙන් කියන්න තියෙන්නේ මේ භාවනාවේ තියෙනවා ගතිය තැම්පත් වුණොත් විහිං ඒක කැඩෙනවා. කැඩුනොත් ආය තැම්පත් වෙනවා. නිසා මේ භාවනාව සම්පත් වීම සහ කැඩීම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙනවා. සාපේක්ෂතාවයක් තියෙනවා. හොඳට ඉන්නකොට ඒක පාරට මොකක් හරිලා සද්ද වේදනා හිතවිලි ඇවිල්ලා මේක ඇවිස් වෙනවා. ඊට පස්සේ යෝගාචරය කලබල වෙන්නේ නැතුව ඒ අතරමැද තියෙන මේ මොන හරි අරමුණක් හෝ ආනාපානෙ එතකොට සාමාන්‍ය මතුවෙන ඒක දිගේම ඉන්නකොට ආය තැම්පත් වෙනවා. ආය ඇවිස්සන මේක හරියට දිග නින්දක් ගිහිල්ලා ඇඳේම ආය නින්ද යනවා ආය ඇවිස්ස ඇවදි වෙනවා ආය නින්ද යනවා ආය ඇවදි වෙනවා ඉස්සලම නින්ද තරන්නේ නැහැ ඒකට එන්නේ එන්නේ එන්නේ නිදි පැදුරෙම නැවත නැවත නින්දට වැටෙන වැඩක් වෙනවා ඉතින් මේවා වගේ අවදි වීම සහ නින්දට වැටීම එක පරියන්කයක 10 12 වතාවක් වුණොත් මේ දෙකේ වෙනස හුඟක් අඩු වෙනවා මේ එකපාරට අවදි වෙනවා ආය නින්දට යනවා ආය අවදි වෙනවා ආය නින්දට යනවා මේ වෙනකොට යෝගාවචරයට තේරෙනවා නිින්ද යෑමේ අනිත් පැත්ත තමයි අවදි වීම අවදි වීමේ අනිත් පැත්ත තමයි නිින්ද යෑම මෙන්න මේ දෙකට සැලෙන්නේ නැති මනසක් ගන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය මානසික මනසක් වෙන්න බෑ මොකද එක්ක මේක හොඳයි කියනවා නැත්නම් මේක හොඳයි කියනවා අවදි වෙන්නේ කොහොඳයි කියලා කියනවා නැත්නම් විවේක වෙන්නේ කොහොඳයි කියනවා අන්න ওই දෙකම දැන් එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙලා පේනකොට එකිනෙකා එකිනෙකා මත පිටලා තියෙනකොට දෙකම විශේෂයි මේ චිත්ත tatt දෙකක් සතේ කාසිය රජිනේ මූණ තියෙන පැත්තයි පොල් ගහ තියෙන පැත්තයි. කොයි එකුණත් මේක සතේ කාසිය. අන්න එතෙන්ට යන්ට එහෙම නැත්නම් එතෙන්ට අනුග්‍රහකරනද නැත්නම් එවැනි මානසිකත්වයක් හදාගන්නවා කියන එක ඉතාමත්ම අමාරුයි අපේ මේ තියෙන තර්ක මනසත් එක්ක. තර්ක මනස හැම වෙලාවෙම මේක හොඳයි මේක නරකයි කියලා අර හොඳ නරක හරි වැරදි ජය පරාජය යස ආයස තෝරනවා. භාවනා දිගිලා අතාරිනවා තැනකට අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසෙමි දෙන්නම හොඳේ කියා කියන්න වෙනකොට ඊ කියේ ඒ ඒ සින්දු අහලා තියෙනවා සිරියය කියනකොට ඒ නිසා නංගියේ මල්ලියේ පවසෙමි දෙදෙනම හොඳේ කියලා කියනකොට ඒ ළමයි දෙන්නට ඊ කියවෙනවා මොකද එයක් කෙනෙක් කියනවා අම්මමයි හොඳ කියලා අනිත් කෙනා තාත්තමයි හොඳ කියලා ඉතින් මේ තරම් දෙතෑවර වෙච්ච මානසිකින් ජීවත් වෙන අපි ගන්න තීන්දුවල කොහෙද yaadෙන ගතියක් කවදද එහෙම පක්ෂග්‍රාහී මනසකින් අපිට විනිශ්චය කරන්න පුළුවන්. හැබැයි විනිශ්චය කියන්නේ මේ දෙකේම වෙනසක් නැහැ. එකම කාසිය දෙපැත්ත. ඉතින් ඒකට අනුග්‍රහ පිනිස ඒක සඳහා ਸਰුවචන්සේ සඳහන් කරනවා මේ සති සම්බොජ්ජංගම් බික්ක වේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චා ගාන පස්සී සති සම්බොජ්ජංගේ වඩන්ඩ සතිය තිබුණා කියලා සතුට වෙන්නත් එපා නැති වුණා කියලා කනගාටු වෙන්න නැතුව බොහොම විවේකීව මේක දිහා බලන්න. මොකද ඒක විසින්නේ ඇති වෙන්නේ ඒක විසින්නේ නැති වෙන්නේ. විරාග නිසිතෝ බලන්න මේ සතියේ තියෙන කොඳායි නැත්නම් හොඳ නෑ. ඒව නෑ. මෙයා තියනව නෑ. නිරෝධ නිසිත මේ සතිය තිබ්බත් ඒක නිරුද්ධ වෙලා යන සුළුයි. අසතිය තිබ්බත් නිරුද්ධ වෙලා යන සුළුයි කියලා මේ දෙක විශේෂ නිරුද්ධ වෙන පැත්තෙන් බැලුවොත් එහෙම නැත්නම් මේක විශේෂ පටිනිසග්ගානුපස්සී මේක අතාරින්න වෙන දෙයක් පැත්තෙන් බැලුවොත් මේක ආතතියක් ගන්න දෙයක් නැහැ. මේක පිළිබඳව අසහනයක් ගන්න දෙයක් නෑ මේ ධර්මතා වගේක් එහාට මෙහාට පෙරලෙනවා එකක් හඳුනාගත්තොත් අනිකට විරුද්ධ වෙනවා අනික හඳුනාගත්තොත් මේකට විරුද්ධ වෙනවා පොල් පිට පාගනවා වගේ මෙන්න මේ විදිහට පෙරලි තියෙද්දි දෙකින් එකටවත් ඡන්ද දෙන්නේ නැතුව දෙකේ එකටවත් කැමැති වෙන්නේ නැතුව මේක ධර්මතාවයක් වශයෙන් මේ යන්න පුරුදු වෙච්ච එකනට තේරෙන පටන් අර ගන්නවා මේ සියලු ධර්මතාවල අවසාන දේ තමයි මේ තතතාවේ නැත්නම් උපේක්ෂාවේ එහෙම නැත්නම් නොසලනේ මනස එහෙම නැත්නම් මේ ස්වභාවික නීතියට ඉඩ දෙන එක. මේ ප්‍රශ්න අහන්නේ ඒකට කැමති නැති කෙනෙක්. හැබැයි පුංචි කෙනෙක් නෙමෙයි එතනකම් භාවනා කරලා තියෙනවා. නමුත් මේ ස්වභාවිකයෙන් වෙන වෙන දෙයට ඉඩ දෙන එක නෙවෙයි මම මොනවා හරි කරන්න ඕන කියලා මෙතන සක්කාය දිට්ඨි මතු කරන්න හදනවා. මාන්නේ මතු කරන්න හදනවා. තණ්හාව මතු කරන්න අරක තියෙන්න ඕනේ මේකේ පාකය. මේ දෙකේම සමබර භාවයක් නොසැලෙන ගතියක් උපේක්ෂාවක් එනකොට තණ්හා කරන්න දෙයක් නැහැ. ඔය එකත් එකයි. ඉතින් මේක නම් මගේ කටෙන් මගේ වචනෙන් නම් ගොඩාක් වතාවක් කියලා තිනවා මට තේරෙනවා මේක වටහා ගැනීම අමාරුයි මොකද අපි ඉන්නේ මොකද්දෝ තර්ක මනසක. ඒක නිසා අපිට ඒක තේරෙන්නේ අපි දහම් පාසල ඉගෙන ගත්ත බුද්ධ ආගම නෙවෙයි. අභිධර්ම පොත්වල තියෙන බුද්ධ ආගම නෙවෙයි. නමුත් භාවනා කරනකොට භාවනා කරන කෙනාට විතරක් පෙන්නවා මේ එකිනෙක එකිනෙකා මත පිහිටන ප්‍රත්‍යুৎපන්න භාවය මේක කොයි වෙලාවෙ තියෙන දෙයක්. නමුත් අපි පිළිගන්න කැමති නැත්නම් අපිට ඒකේ ආනිසංස වාරය ලැබෙන්නේ නැහැ. අපිට ඒකට ආතතියක් එනවා. මම මොකද කරන්න ඕන කියලා කුකුසක් ඇති වෙනවා. ඉතින් මේකට එක තැනකදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මම මතක නෑ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මෙච්ච ලස්සන භාවනාව යද්දී ප්‍රපංච නොකළ යුතු තැන්වල ප්‍රපංච කිරීම නිසා භාවනාව අවුල් කරගෙන කියලා. ප්‍රශ්න නැසිය යුතු තැන ප්‍රශ්න අහන්න ගිහිල්ලා හිත දොඩමලු කරගෙන. Taman දන්නවනම් ඉස්සරහට යන්නේ ප්‍රතිපදාවේ ඉන්නේ කෙලස් කැපෙන්නේ කියලා. එහෙමම බුදියා ගන්න කොටියට බුදියා ගන්නටලා නිකන් ඉන්න එකයි කල යුත්තේ. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ ගැඹුරෙන්. ඒක කිව්වට වටහා ගැනීමේ ශක්තිය අඩුයි. නැත්නම් ඒකට කේන්ති ගන්න යන නරකයි. දෙපාර්ශවෙම එකතු වෙලා බලන්න ඕනේ මේක චෝදනාවක් කරගන්න නැතුව නඩුවක් කරගන්න නැතුව එහෙම තැම්පත් වුණා නම් මනස මිනී කරත් එකයි නැතත් එකයි. තැම්පත් වුණත් එකයි ඇවිස්සුණත් එකයි කවදාකවත් ඒ ඇවිසිල්ල දරන්න බැරි මට්ටමට ඇවිස්සෙන්නේ නැහැ. ඒක අටුවචාන් වාසලා පිළිගන්න. මොනවාදෝ තට්ටු මාරුවක් වෙනවා අතින් අතට මාරුවක් වෙනවා අන්න ඒක බොහෝකට වඩන්න බහුලීගත කරන්න බහුලීගත කරනකොට හැකිතාක් ස්වභාව ධර්මයට මේ අණ්ඩාරින් Taman කිසිම තීන්දුවක් ගන්න එපා අදිෂ්ඨානයක් කරන්න එපා චේතනාවක් පහළ කරන්න එපා මේ ධර්මයට බාර දීලා යන්නන එක තමයි පොදුවේ කියන තියෙන්නේ ඒකවල දකින්න දේ තමයි මේ දෙක එහාට මෙහාට තට්ටු මාරු කර කර එන්නේ එන්නේ එන්නේ තැම්පත් වෙන්න පටන් ගන්න. ඒක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් මෙතන මූල කර්මස්ථානයේ සිට පීඩන විට ආස්වාද ප්‍රස්වාස නිරීක්ෂණය කෙලෙමි. ආස්වාසය ඊතා ගොරෝසු භාග්ද ප්‍රස්වාස වාතයේ පහසු භාග්ද දැනේ. මෙසේ ටික වේලාවක් කරගෙන යාමේදී ආස්වාස ප්‍රස්වාසය නොදැනී යයි. නැවත මූල කර්මස්ථානයට පැමිණි විට මේ නැවත දැනේ. මෙසේ ආස්වාසයේදී නැවත නහය කෙලවර සහ නල ප්‍රදේශයේ වේදනාවක් දැනේ. කයෙහි අනිත් තැන්වල වේදනාවක් නොදැනේ. කයට සැහැල්ලුවක් දැනේ. නමුත් නහය ප්‍රදේශයේ වේදනාව අපහසුය. මේ මගහරවා ගන්නේ කෙසේදයි පහදා දෙනමෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ කියලා තියෙන එක වැටහෙනවා නම් ඒ නාය ප්‍රදේශයේ වේදනාවක් නිසා අපි හිතුව නැගිට්ටයි කියලා නැගිටින්න හිතනත් එක්කම ওই වේදනාව ඉවර වෙනවා. නැගිටපු ගමන් ආය මතකවත් නැහැ. ඒ කියන්නේ මේ භාවනාව කඩන්ඩ එන මේ පුංචි පුංචි කෙනහිලි මේ කිඹුල කනව නෙවෙයි මේ කොහිල කටුව එනවා. අපි කියන්නේ කිඹුල කනවට ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව එනවනම් ඉවසන්න බෑ කියලා ළඟට. ඒකට හේතුව භාවනා යෝගාවචරගේ මනස හරි ප්‍රණීතයි දැන්. පුංචි දෙත් හොඳට ඇම්ප්ලිෆයි වෙලා ලොකු වෙලා පෙන්නන්න. එතකොට අර වෙනද ගාණක්වත් දන්නේ නැති පුංචි වේදනාවක් අල්ලන විශාල නඩු. එක එක පැත්තකින් වීර්යෙන් උත්තරයක් ගන්න පුළුවන්. එක පැත්තකින් සතියෙන් උත්තරයක් ගන්න පුළුවන්. එක පැත්තේ ඉවසීමේ ශක්තියෙන් උත්තරයක් ගන්න පුළුවන්. නැත්නම් හාසියට ලක් කරන්න පුළුවන්. හරි. දැන් නහය කහනවා කියලා ඔබ නැගිටලා ඵලයන්. නැගිටින්න හදනකොටම ඔක්කොම ඉවරයි. එනිතර මාරේ කටයුතු වෙලා නෑ. භාවනා නැගිටලා කඩලානේ. ඒ නිසා මතක තියාගන්න මේ මතුවෙන සෑම දෙයක්ම අපිට දැන ප්‍රීති පස්සද්දී ආලෝක සහ ඔය කියන වේදනා ඔය කියන කම්මැලි සේරම නානා රුදු වේසමවා මග අවරන්නේ අංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේන. ඒ සතුටුුණයි කියලා දැඟලුවත් අරමුණෙන් හිත කඩනවා. කනගාටුණයි කියලා පශ්චාත්තාප වුණත් අරමුණෙන් හිත කඩනවා. එච්චරයි මාරයට ඕන. මේ නිසිනින්දී යන ගමන නානා ප්‍රකාර ඉතින් මේ පොත් කියපු මිනිසයා මෙතන භක්කාලා අහුවෙනවා. පොත් කියව නැති නිකන් සාමාන්‍ය සද්ධාවන්ත උපාසකම්මා උපාසකා මාත්‍යානංග දන්නවා. ඉතින් ඔයිට වැඩි පරිප්පු කාලා තියෙනවනේ ජීවිතේ නායක අහන එක මොකද්ද මේ භාවනා කඩා ගන්න දෙයක් නැහැ නේ. ඉතින් යනවා. ඒ මිනිහක සංසාර දුක දාන්නවා. මෙයාට නායක අහන එක ලොකු දෙයක්. කියන්නේ හිත බලාපොරොත්තු වෙන්නේ භාවනාදී නායක අහන්න දෙනවා කිය. ඒ හිතනවා ඒක මොකක් සීලේ කැඩිලා එහෙම නැත්නම් සතිය කැඩිලා එහෙම නැත්නම් මොකක් හරි පරණ කර්මයක් කියලා ඒකට ප්‍රතිකර්ම හදාන්න හදනවා. මේ වගේ දෙයක් ඉවසන්න බැරි ශක්තියක් ඇත්තේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ ඒක අර කෙලස් නිසාත් හිතේ සියුම් භාවය නිසාත් නොඉවසිය හැකි තත්ත්වයක් තියෙනවා කියලා හිතෙනවා. මේකට මෙහෙම පහසු උත්තරයක් දෙන්න පුළුවන්. Taman දන්නවා මේ මේ කෙලෙසයක් ඇවිසිලා තියෙන නැත්නම් මගේ මේ සතියේ ඉන ෂණ ක්ෂණ සම්පත්‍ය කඩන්න හදන්නේ. කමන්නේ මට දැන් ඉවසන්න බෑ. මෙහිමීට හොඳට සීහෙන් නැහැ කාණ්ඩ. කහලා ආයෙ එතෙන් යන්න මොනවත් වෙලා නැහැ. අර තිබුණු තැනilla භාවනා කරගෙන යන්න. සමහරකට විශේෂයෙන් කැස්සක් එන්න පටන් ගන්නවා. මොන්න විදිහින්වත් බෑ හරියාගෙන එනකොට කටට කෙලවුණා කහිනවා. ඒ වෙලාවට මොනවාක්වත් කරන්න බෑ හොඳ ලේන්සුවක් තියාගන්න හොඳට කට ඇරලා හයියෙන් කහින්න. අනුන්ට කරදරයක් වෙන්නේ නැති වෙන්න බහලා. කෙලගිලින් තිනවා හොඳට සයිජ කෙලගිලින් ඉවරනට පස්සේ ආයෙ භාවනාවට යන්න පුළුවන්. එහෙම නැතුව මේක නොකර මේකත් එක්ක උරුට්ටු වෙවි ඉන්න තාක්කල් අනවශ්‍ය යුද්ධ ප්‍රකාශයක් අනවශ්‍ය නඩුවක් මෙතන තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ මගේ කය මගේ හිත කියලා තිබුණට භාවනා කරගෙන යනකොට මේක අරියාදුවටමයි හිටින්නේ. කොයිම නිමිත්තක්වත් නැහැ හොඳයි කියලා જાතිය. බුදුජානනාංශයේ දේශනා කරන්නේ සනිමිත්තා වික්කවේ uppajjati papaka akusala dhamma no animitta tasmin yeva nimitte pahine tan akusalam pajahat මහනි පහළ වෙන තාක් කෙලෙස උපදින්නේ නිමිත්තක් ඇතුව. ආ නිමිත්තක් නැතුව නෙවෙයි. ඒ නිසා මේ උපදින නිමිත්ත නැති කරපන් ඒතකොට කෙලෙස් නැති වෙනවා. නිසා බුදුහාමුදුරෝ දැක්කත් නිමිත්තක්. දේවදත්ත දැක්කත් නිමිත්තක්. රත්තරන් දැක්කත් නිමිත්තක්. අසුචි දැක්කත් නිමිත්තක්. නායක ඇහුවත් නිමිත්තක්. කට කැහුවත් නිමිත්තක්. ඒ හැම දෙෙම එන්නේ මේ අර නිසිනින්දේ වැඩෙන භාවනාව කඩන්නයි. ඒක යෝගාචරය දැනගෙන මේ අනවශ්‍ය විදියට නඩු යුද්ධ ප්‍රකාශ කරන්නේ නැතු. ඒක ඕනේ නම් එහෙම කහලා යන්න භාවනාවට. එහෙම නැත්නම් නැගිටලා ගිහිල්ලා බලන්න නැගිටිනවා කියනකොට මොක ඉවරයි. ඒ කියන්නේ තන්නේ කර මනෝමූලික මනෝපුබ්බංගව මනෝසෙට්ට දෙයක්. ඒක තීරණාට පස්සේ තමයි යෝගාචරය තියෙන්නේ අපිට කයට එන හැම ලෙඩක්ම මානසිකයි. ඉස්සර හිතුවේ ඇදුම රෝගේ විතරයි මානසික රෝගයක් කියලා. දැන් අඳුරගෙන තියෙනවා කයට එන හැම ලෙඩකම 150ක් සයිකෝසොමැටික්. ඒක හොඳ සෞඛ්‍ය සම්පන්න මනසකින් ඉන්නවනම් ඔය එක ලෙඩක්වත් තනියෙන් ඉහළට ගණන් ගන්න. ඔය කොයි ලෙඩේ ආවත් ඒකත් එක්ක ජීවත් වෙන්න බලන්න. එතකොට ශරීරේ ඒකට ප්‍රතිශක්තිය හදා ගන්නවා. බෙහෙත් ගහන්න, ජැක් ගහන්න ගිය ගමන් ඇඟ පැත්තකට ගිහලා බම්බු ගාගෙන කියලා නිකයි. ඒකට දොස්තරලා කැමති, වෛද්‍ය විද්‍යාවත් කැමති. ඒ බුදුරජාණන් කියන මේක කෙලේශයක් කියපු ගමන් මාරේ අවස්ථාව ගන්න ඔබේ මානසිකත්වය වැටෙනවා හීනමානයකටපත් වෙනවා අයියෝ මට බෑ කියලා නෑ මේ මේ භාවනා කරගෙන යනකොට කෙලෙස් එනවයි කියන්නේ මාරයට පණවිඩේ ගිහිල්ලා දැන් අපි වැඩේ හරි මාරයට පණවිඩ ගිහිල්ලා යා ක්‍රමයෙන් වොලන්ටියර් ආමේකේ කට්ටිය වෙනකට රෙගියුලර් ආමේකේ කට්ටිය වෙනකට ස්පෙෂල් ටාස්ක් ෆෝස් කේවනවා ඒක එක එක එක සෙල්ලම් දානවා ඒක උඩ දැනගන්න මගේ සටන දිගට යනවා ආන්නේ වෙලාවට පසුබාහ නැතුව ඉදිරියට යන්න තමන්ම මේකට බැහැලා කරනවා මිස මොනම පොතක් කියවත් මොන දන් දුන්නත් මොන සිල් රැක්කත් මොන ගුරුවරයෙක් ආශ්‍රය කරත් මොන භාවනා කරත් බෑ. භාවනා කරන ගමන් මේක පොර උරගගා ඉදිරියට අනේකයි කරන්නේ. ඒ නිසා අවශ්‍ය නම් නායක හඬ අවශ්‍ය නැගිටලා යන්න එහෙම නැත්නම් දිගට මෙහෙම කරන්ඩ ඒ තුනේදී කවදාද මෝරච්චකම කියලා කියන්නේ මේවා තන්නේ කර මනසින් හදාගත්ත දේවල් බව තේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි මම කීප වතාවක් සහභාගී වී භාවනා කළයෙක්මි මම ආනාපාන දිස බලා හිඳීමයි කරන්නේ සක්මනේදී එන සමාධිය නිසා දරාගත නොහැකි තරම් ඇතිවෙන සමාධිය නිසා පරයන්කේ හිඳීමත් වෙන වැඩකට යාමත් හෝ සිදු කළ නොහැක මත්තු වාසයේ දැනේ ටික වේලාවක් විවේකගත් විට බදනීයයි මේ தත්ත්වයේ උඩ සක්මෙන් පසු පරයන්කට ගොස් වීරය ගන්නේ කෙසේද අනුකම්පාවෙන් ආදා දෙනසේක්වා තෙරුවන් සරණයි. ඒ කියන්නේ අර භාවනාවේදී දේවල් ඉබේ වෙන තැනට නැත්නම් භාවනාව විසින් භාවනා වාක්‍යයෙන් බාරගෙන යන තැනට අපිට පේන්නේ ශරීරේ ගල් වුණා වගේ කියලා. ශරීරේ නිකන් කුරුසෙට තියලා එන ගැහුවා වගේ වගේ තේරෙනවා. නමුත් හොඳට බලන්න එතකොට සතිය තියෙනවා සියල්ල ස්වයංක්‍රීය වෙන්න පටන් ගන්නවා වෙන විදිහට කියනවා චේතනා විරහිතයි අසංස්කාරිකයි අචේතනිකයි හැබැයි සිදුවෙන දේ බලන්න ඉන්න පුළුවන් මේක තමයි නිවනට පේන පෙර ලකුණ පෙරමඟ ලකුණ ඉතින් මේක Taman අර ශරීරය හොල්ලන්න කරන්න බෑ මට ඕන දේ මට කරගන්න බෑ කියන මාන්නේ හෝ තකය දිට්ඨි හෝ තෘෂ්ණාව තියෙන කෙනාට පේන්නේ ඇඟ බැඳලා වගේ නමුත් දැන් මේ මේ යන්ත්‍රේ ඕටෝ පයිලට් එකෙන් දාන්න ලෑස්ති දැන් මේකට යන්න යන්න අරින එකනේ තියෙන්නේ ඉතින් මම මේ වගේ ප්‍රශ්න කරන එකකින් අහන තමයි දැන් මේ සක්මන් කරලා ඉවිල්ලා වාඩි වුණා. වැඩනට පස්සේ මේක සම්පූර්ණ අයිස්කුට් ටික දාලා හීර කරා වගේ. එහෙම නැත්නම් මේ ගල් වෙලා වගේ දැනෙනවා. ඒක තමයි ඉන්න ඉරියව්ව දැනෙනවද නැද්ද කියලා මම දැනගන්න කැමතියි. මේ මේ ප්‍රශ්න කරුගේ. කැපචිත කට උත්තරයක් දෙන්න. මම හිටගෙන නෙවෙයි, මම ඇවිදිමින් නෙවෙයි, මම නිදාගෙන මම ඉඳගෙන ඉන්න බව දැනෙනවද මේ ගල් වීමේදී? ඉතින් එහෙම මේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ නැත්නම් මට අමාරුයි මෙහෙවන්න. නමුත් මං ඉල්ලා හිටිනවා. එහෙම දැනෙනවනම් මතක තියාගන්න මේ කෙලස් කැපෙන වැඩ පිළිවෙල කියන්නේ ප්‍රතිපදාව ඉන්නේ. මේක ප්‍රශ්නයක් නෙවෙයි මේක උත්තරයක්. භාවනාශින් භාවනා කරගෙන යනවා තමයි තියෙන පැත්තකට වෙලා බබා තනම් තනියම නැගිටින්න ඇවිදින්න යනකම් අත දෙන්න. ඊට පස්සේ බබා හත හැතයි ඊට පස්සේ අම්මා පැත්තකට බලන්නේ කයිදී. ආයි දිගටම අත දෙන්න ඕනකමකුත් නැහැ. පැත්තකට යන්නත් එපා. දැන් බබා තනියම ඇවිදින්න ලෑස්ති. ඒකට තමයි මේ ගණ්ඩ හදන්නේ ඔක්කොම. ඒකට තමයි තේරෙ මේක කොර වෙලා වගේ, මේක නිකන් හිරි වැටලා වගේ, අංශ භාග වෙලා වගේ ඉන්නව. නමුත් පූර්ණ අවධියක් තියෙනවා මම මෙතන ඉන්නවා කියන එක. ආන්නේ මම දැන් මෙතන ඉන්නව නැත්නම් මම මෙතන හිටගෙන මම දැන් මෙතන ඇවිදිමින් මම දැන් මෙතන නිදාගනිමින් කියන කාරණා හතර තියෙනවනම් අත ඒකට අවදි වෙන්න පුළුවන් නම් කිසිම වැරද්දක් වෙලා නැහැ භාවනාව. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අභියෝගයක් කරගන්න එපා. ඒක මේ භාවනාව විසින් භාවනාව ගෙනියන්න බබා විසින් බබා නැගිටලා යන්න හදන අහසෙන්තර ඕටෝ පයිලට්ින් දාන්න කැමති වෙලාවක් මේක කරදරයක් කරගන්න නැතුව මේක බාරගත්ත දවසේ ප්‍රශ්න ඉවරයි කියලා මම හිතනවා. නමුත් මගේ ප්‍රශ්නේ මන් දීපු උත්තරේ සතුරුදායක පිළිතුරක් නොවේ නම් කරුණාකරලා නැවත ප්‍රශ්නේ නගන්න මේ නැත්තම් මේ විදිහට ටිකක් කරලා බලන්න. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරන විට අපට දැනෙන්නේ වේදනාවක් සංඥාවක් චේතනාව ඇති වී මනසින් සිතුවිලි එන බවද කියා දැනගන්න කැමැතියි. ඒක තමයි මාත් දැනගන්න කැමැති මාව භාවනා කරලා මගේ කමටහන සුද්ධ කරන්න වගේ හදන්නේ මට පේන. මට ඒක නෙවෙයි ඕන කාලේ තමන්ට දැන් දෙය කියන්න මට හිතුනොත් පුළුවන් වුණොත් මාත් විග්‍රහ කරන්න. එහෙම නැතුව මේ ප්‍රශ්න අහලා භාවනා නිවන් දැකෙන්නත් බෑ කෙලස් කැපෙන්නෙත් නැහැ. ඒ නිසා විතාම වැදගත් දේ තමයි අපි ජීව උපදේශ ටික තේරුණාද ක්‍රියාවත් කළාද ක්‍රියාවත් කරනකොට වැටුනේ කොහොමද? ගෞරවනීය ස්වාමින් වහන්සේ සිහියෙන් නින්දට සූදානම් වීමි. දැස් පියාගෙන සිතට අවධානය යොමු කරන විට අඳුරු පසුබිමකට සිත කිඳා බැස ගති. රූප සංඥා ඇතිවෙමින් නැතිවෙමින් පැවතිනි. ඒවා පාලනකින් තොර චිත්ත රූපයි. තව ටික මොහොතක් ගත වන විට හිත රූප සංඥා අඩු තවත් අඳුරු ගැඹුරකට කිඳා බැස්සේය. තවත් මොහොතකින් සිදු දේ කීමට මතක නැත. නින්දේදී සිහින දකින ආකාරයත්, සද නින්දට යන ආකාරයත් අද්දුටු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු සහ නිවන් සුව පතමි. ඔය මේක ඇත්තටම තහය හොඳයි. මේක සමහරලාට භාවනාවේදී නිින්ද යටෙනවා වගේ කියන දේවල් වලට පරීක්ෂා කරලා බලන්න කියන එක අවස්ථාවක්. නමුත් මේක ප්‍රകൃතියද මේ දැකලා වාර්තා කරන්නේ නැත්නම් හිතේ හිතවිල්ලක්ද කියන එක එක සැරයක් දැක්කට හරියන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරලා බලනද අපිට එහෙම හිතාන ගියාම එහෙම පේනවා. ඒකට කියනවා බ්‍රේන් වොෂ් කරනවා කියලා, කන්ඩිෂන් කරනවා කියලා. ඉතින් ඒක නිසා බලන්න මේක මේ හිතපු නිසා පේන දෙයක්ද? එහෙම නැත්නම් ප්‍රകൃතියද කියලා. හුඟ දෙනෙක් ඒ අසුභ භාවනාව පිළිකුල් භාවනා කරනකොට Tamanට වහක්මන් කරනකොට ඇට තැකිල්ල පේනවායි කියන. භාවනා කරනකොට මට මේ වක්කම් හදයන් යකනම් පිහකම් පිලෝ කිලෝ කිලෝමකම් පිහතම් පප්පාතම් කියලා මේ එක එක පේනවා. මේ තීර මනෝ විකාර වෙන්න ඉඩ තියෙනවා. කොහොමද දන්නේ? ඒ විදිහටම තියෙනවා කියලා කොහොමද දන්නේ? ඉතින් ඒ නිසා අපි හිතාගෙන ගියොත් ඒක පේනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ හිත ගිය රැද තන ආදර රජ මාලිගාව සෑදේ. ඒකට වෙන උත්තරයකුත් නෑ අභියෝග කරන්නත් බෑ. සරුවචන්සේ දින අනුපස්සනා කරන්න. ඒකම නැවත බලන්න. ඒ අනුව නැවත බලන්න. ඒ අනුවම නැවත ඒකට බල දෙහැකි යමක් බලන්න හිතාන ගියොත් ඒ දේ පේන. එනිසා කැඩෙන දීගේ හේවණල්ලත් ඇදට තමයි පේන්නේ. ඒ ඉතින් හේවණල්ල ඇදේ නෙවෙයි දීගේ කැඩෙන්න තියෙන ලකුණක් විතරයි. ඒ නිසා මෙවැනි දේවල් වලට 100 100ක් පිළිගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේක නැවත නැවත කරන්න කරනකොට මේ එදා කියපක ඇත්තද නැත්තද කියන එක Tamangeව දැනුමින් බලනවාට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවායි කියලා. අපි කියන්නේ Taman ළඟ තියෙන කරාඹුව බඩු විකනකොට ඒ මනුස්සය කියනවා කැරට් 24 කියලා. නමුත් අවකතෙන් කාඩ කියලා උරගාලා බලනවානේ. මේ කැරට් ගන්න ඉච්චරමද කියලා. අනේ උරගා බලන කෘත්‍ය ආට කෘත්‍ය කියන ප්‍රත්‍යක්ෂණය. වෙරිෆයි කරනවායි කියලා. උරගා බැලීමක් කරනවා. අනේ උරගා බැලීමකට කරන්න තියෙන්නේ මේක නෑ කියන්නත් එපා, ඔව් කියන්නත් එපා. බුළු පුළුවන් වෙලාවෙ නිින්ද යන වෙලාවෙ කරලා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම ওই රචනය ප්‍රතිසංශෝධනයට ලක් වෙයි. අවසානයේ ඉදිරිපත් කිරීම ස්වාමීන් වහන්සේ උතුම් වූ ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ දේශනාවල සවන් දෙමින් වසරකට වැඩි කාලයක් තිස්සේ භාවනා කරන අයෙක්මි. ගිය වසරේදී මෙම ආරණ්‍ය දෙකකට සංගීමට වාසනාවන්ත වූ වෙමි. ආනාපාන සති භාවනා යෙදීමේදී මුල්වසරට ආසන කාලයක් මා හුස්ම රැල්ල සමග ගමන් කර එනම් නාස්පොඩු සිතට සිත කුස දක්වා ලෙස සිහිය පිහිටුවමින් භාවනා කොට ඇති බව දැන් තේරේ. විවිධ හැඩයක් හැඩයන් මතුවෙමින් කිමෙන් හුස්ම රැල්ලේ ගෙවී යාම ඇතිවිය. එසේ පැයක පමණ පරයන්ක ගත කරගෙනගෙන ඇති අතර එහි අග්‍රම අවස්ථාවක් පසුගිය ඔක්තෝබර් මාසයේ මෙම ආරණ්‍යයේදී සහභාගී වූ වැඩසටහනදී අත්විඳෙමි. හුස්ම රැල්ල නොදැනී ගොස් ශබ්ද සිතුවිලි බාධාවන් නොවි ගත කිරීමට හැකි අතර පරයන්කෙන් මිදීමටද කය ඉඩ නොදුන සයක් දැනුනි. ඒ සඳහා ඔබ වහන්සේද සුභවාදී පිළිතුරක් දුන් අතර නැවත නැවත එවන් අවස්ථා බලාපොරොත්තු නොවන ලෙසත් දිගටම කරගෙන යන ලෙසත් උපදෙස් දුනි. කෙසේ හෝ මෙම වසරේ මුල් කාලයේදී එක්වරම නැගුණු අදහසක් පරිදි ආනාපානසති භාවනාව වැඩිීමේදී කලින් කී ආකාරයට නොව පරිමුඛේ නම් නාස්පුඩු හා උඩුතල අතර කෙලෙසට පමණක් සිහිය යොමු කිරීම වරහන් ඇතුලේ ඔබ වහන්සේගේ දේශනා ඇසුරින් තේරුම්ගෙන කෙලිමි. බුද්ධ දේශනාවත් ඒ වන නිසා ඒ ආකාරයෙන්ම දැන් භාවනා කරමි. ඒ තුල භාවනාව පැයකමාරක් දක්වා වර්ධනය වූ බවක් තේරේ. එසේම දැන් සිතුවිලි පෙරට වඩා වරින් වර ගලන බවක් හිතේ. හැඟෙන පරිදි භාවනාවේ අග්‍රවස්ථාවේදී ද සිතුවිලි බාධා කරන බව අත්දැක ඇත්තෙමි. දැනෙන පරිදි අර මා මුලින් කී විශේෂ අවස්ථාව අත්දැකීමට ලැබුණේ නැත්තරම්ය. නමුත් කිසිවක් බලාපොරොත්තු නොවි දිගටම භාවනාව යෙදෙන්නෙමි. මේ සිතුවිලි බාධා භාවනාව තුළදී අබ්බැහියක් ලෙස ස්ථිර වේදෝයි වරක සිටේ. වරින් වර යටිබඩ ප්‍රදේශයට විහිදෙන ප්‍රීතිය හටගනී. ඔබ වහන්සේගෙන් මේ අත්දැකීම් පිළිබඳ උපදෙසක් හතන අතර වජානාති සික්කති විහෙරති මෙයින් විස්තර වන කාරණාද ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. මා මෙතෙක් කළා වූ සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ ශක්තිය තුල ඔබ වහන්සේට දීර්ඝායු වේවා. උච්චර තාක්ෂණික ක්‍රමයට නෙවෙයි රචනය කරලා තියෙන සාමාන්‍ය సౌందర్యාත්මක රචනයක් වගේ මේට වැඩිය කමටහන් සුද්ධ කරනකොට ඒක පරමාර්ථ ධර්ම වලට බරව කියන කාරණා ඍජුව කතා වෙන්න ඕනේ. නමුත් ඔක්කොම වැරදි නෙවෙයි. නමුත් මේක පැහැදිලිවම පේනවා පරිමුඛන් සත්‍යං උපට්ඨපෙත්තා කියලා කියන්නේ නහයට නෙවෙයි උඩුතල නෙවෙයි කියලා කියන්නේ මම කරුණු දක්වලා තියේදී ඔබ වහන්සේ කියූ පරිදි පරිමුඛන් සතින් කියලා කියන්නේ නහය යටයි උඩුතල උඩයි කියලා ඒක සාතිකල ලියලා තියෙනවා. ඒක නිසා හොඳටම පේනවා වයර් මාරු වෙලා කියලා. මේකේ මම එහෙම අදහස් කරේ මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ Power of Mindfulness කියන පොතේ තියෙනවා පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්තා කියලා කියන්නේ උපරිමුඛං කියන අදහසක් දෙන්න හදනවා මේ නහය උඩය උඩුතල උඩේ කියලා. නමුත් සතිය කියන චෛතසිකයේ ඉස්සරහින් තියන භාවනා කරන්න කියන එකයි මේකේ කියන්නේ. සද්ධාව ඉස්සර කරන්න යන්න එපා. වීර්ය ඉස්සර කරන්න යන්න එපා. සමාධි ඉස්සර කරන්න යන්න එපා. ප්‍රඥාව ඉස්සර කරන්න යන්න එපා. සතිය ඉස්සර කරන්න කියන එකයි තියෙන්නේ. නැත්නම් මේ මුඛ කියන මූණටයි මේ මේ කටටයි ඒ අදහස ගන්න එපයි කියලා. එනිසා මම මේක උත්සාහ කරා ඒක සිංහට දාලා කියන්න. ඒත් ඒක සම්පූර්ණයෙන් පටලවාගෙන තියෙනවා. සම්පූර්ණයෙන් වැරදි හරගෙන කියලා තියෙන නෑ නෑ ආනාපානේ තියෙනකොට පරිමුඛම් කියලා කියන්නේ එහෙනම් පිම්බීම හැකිලීමකට බලනකොට කොහෙද පරිමුඛම් වෙන්නේ? ලක්මන් කරනකොට කොහෙද පරිමුඛම් වෙන්නේ? ඒත් සතිය වැඩෙනවා නම් සතිය පෙරමුණේ තියාගන්න මේ ශද්ධාව, විරිය, සමාධි, ප්‍රඥා පෙරමුණේ තබා ගැනීම තමයි ආගම උගන්වන්නේ. ධර්මයේ කියන ඔය හතරම විශ්වාස කරන්න වැඩි යාළුව හතර දෙනෙක්. දුවට සද්ධායෙන් වැඩ කරලා හරිය වෙලාවල් තිබුණාට අනිත් දවසේ සද්ධාව නැති වෙන්න පුළුවන්, වැඩේ වරදින්න පුළුවන්. නමුත් සතිය කවදාකවත් ඒ වැඩේ කරන්නේ සතිය විශ්වාස කරන එක නම් කවදාවත් පාවා දෙන්නේ නැහැ. ඒ නිසා වැඩක් කරනකොට ආගම ජීවිතයක් ගත කරනකොට ධර්ම ජීවිතයක් ගත කරනකොට එදිනදා වැඩ කරනකොට සතිය පෙරමුණේ තියාගන්න කියන එකයි මේක කියන්න කියන එකයි මට කියන්න උනේ. ඉතින් ඒ වගේ කරුණු පැටලිලා තියෙන නිසාත් ඒ වගේම මම එදා කියනකොට කියලා තියෙනවා මෙවැනි අවස්ථාවල් ඊට පස්සේ අපේක්ෂා කරන්න එපයි කියලා. එහෙම නෙවෙයි මම අදහස් කරන්නේ. මම අපේක්ෂා කරාට මේක ලැබෙන්නේ නැහැ. කරගෙන කරනකොට ලැබෙනවා නම් ලැබෙයි. එහෙම නැතු ඒක නොවේවා පතන් එම වෙන්නේ නැහැ කියන අදහසක් නෙවෙයි කියන්නේ. අන්න ඒ වගේ කරුණු වලින් මට වැටහෙන්නේ මේ එක සැරයක් කියවපු දේ 100%ක්ම බාර අරගෙන ඒක නැවත සැරයක් බලලත් නැහැ. ඒක අභියෝග කරලත් නැහැ විමසුන්නුවට ලක් කරලත් නැහැ. එතකොට රචනය ගැමි රචනයක් වෙනවා. තාක්ෂණික නැහැ. ඒ නිසා මේ චීනික නැයි භාවනා ඉස්සරට යන්න හදන ගතිය පේනවා. නමුත් කරුණාකරලා අර කමඨාන් සුද්ධ කිරීමේ වார்த்தාව කියවන්න. මේ වார்த்தාව නෙවෙයි කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ තියලා තියෙන තොරතුරු. ඒක ලියවලා මෑතකදී කරපු හොඳ එක පරියන්කක විස්තර විතරක් කියන්න. එතකොට ඒකෙන් සම්පූර්ණ හරස්කඩ පේනවා. ඔය ඉතිහාසයක් එක ගලපන්න ගියාම මෑතකදී කරපු හොඳම පරියන්කේ පිළිබඳ විස්තරයට අවධානය යොමු වෙන්නේ නැහැ. එනිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ මට ඉතිහාසය ඕනෙත් නැහැ. මං කියනවා ජම්මගතිය ඕනෙත් නැහැ, කර්ම ශක්තිය ඕනෙත් නැහැ. මේ ආයතකදී කරපු හොඳම පරියන්ඛයක් සහ හොඳම සක්මනක විස්තර ටික දීපු ගමන් කියන එක ඒ අදහසින් අල්ලියන්නේ අහන එක නම් පැහැදිලිවම දන්නා මේ හොඳම පරියන්කේ විස්තර විතරයි කියන්නේ කියලා. එතකොට ප්‍රශ්න පිරිසුදුයි. එහෙම නැත්නම් මේකේ තොරතුරු එච්චර තාක්ෂණික නැහැ. අපිට ඉදිරිපත් කළා තියෙන ලිඛිත ප්‍රශ්න මෙච්චරයි කියලා වාර්තා වෙනවා. තුනට මෙතන රැස් වෙනවා සාමූහික භාවනාවකට. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමා මෙතන සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.